ඊළඟට චාමලී නෝනා ඉස්සලා කතා කළාද? අවසරයි ස්වාමීන් වහන්ස. මගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස බාහිර රූප කලාප ඉන්ද්‍රයන්ට ගෝචර වී ස්පර්ශ ආශ්‍රයෙන් විඥානය ක්‍රියාත්මක වෙන ගැන බොහොම පැහැදිලිව විස්තර කරා ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය ප්‍රායෝගික වශයෙන් ඒ ආශ්‍රිතව ඇතිවෙන චිත්ත පීඩාවක් ඇත්තටම දැන් අපේ සාමාන්‍ය ජීවිතයේ නින්දා වචන ප්‍රශංසා වචන අලංකාර රූප කර්කශ රූප දැකලා අපි එතනින් ඉවත් ඒ ඒ අරමුණු තියෙන ප්‍රදේශෙන් ඉවත් වුණාන් පස්සෙත් ස්වාමින් වහන්සේ ඒ වර්ණ රූප මනසේ ගොඩනැගෙනවා ඒ කර්කශ රූප මනසේ ගොඩනැගෙනවා ඒ ප්‍රශංසා නින්දා වචන මනසේ රූප කලාප වශයෙන් ගොඩනැගිලා ඒක සෝමනස්සයක් හෝ දෝමනස්සයක් හෝ මනසේ තියෙන සමතභාවයට පීඩා කරනවා ස්වාමීනස. ඒ රූප කොහොමද ගොඩනැගෙන්නේ? මනසේ පමණක් ඒ ඉන්ද්‍රිය ඒ තියෙන තැනින් ඉවත් කරාම පස්සෙත් ස්වාමීන් වහන්සේ. ඉතින් ඒවට තමයි චිත්තජ රූප කියලා කියන්නේ. දැන් අපිට ඉන්ද්‍රියට ගෝචර වෙන අවස්ථාවේදී ඇති වෙන්නේ බාහිර ගෝචර රූප අරමුණු කරගෙන පහළ වෙන විඥානයන් තමයි පහළ වෙන්නේ. ඒකට තමයි චක්කු විඥාන, සෝත විඥාන ආදී කියලා කියන්නේ. එතනින් ඉවත් වුණාට පස්සේ ඒකත්තු ආරම්මණය අපිට නැවත සිහි කරන්න පුළුවන් උපාදානයෙන් හෝ සිහියේ. එතකොට ඔබතුමියට ඒවා පීඩාකාරී ආකාරයෙන් නම් ඒක දැනෙන්නේ. එතකොට එතන තියෙන උපාදාන. පීඩාවකින් තොරව ඕන නම් මොකක්ද ඇත්තට මෙතනදි සිද්ධ වුනේ කියලා ආපහු සිතා බලන්න කල්පනා කරලා බලන්න අපිට ඒක සිහියෙන් මෙනෙහි කරන්න පුළුවන්. දැන් පුබ්බේ නිවාසානුසති ඥානය කියලා පෙර ආත්මවල සිද්ධ වෙච්ච පවා මෙනෙහි කරලා බලන්න. එතකොට ඇති වෙන්නේ සිහිය. ඒ සිහිය ඇති වෙනවා නම් එතන චිත්ත පීඩාවක්වත්, ගස්ඨණයක්වත් අමාරුවක්වත් ඇති වෙන්න විදිහක් නැහැ. එතකොට ඔබතුමී ඒක උපාදානය තුලින් නැවත නැවත සිහි කරන නිසා තමයි එතකොට මනෝද්වාරික චිත්ත වීති ඇති වෙනවා. මනෝද්වාරික චිත්ත වීති ඇතිවීමේදී අපිට කලින් දැකපු දේවල්, කලින් අහපු දේවල් නැවත නැවත ඒවා අරමුණු කරන්න පුළුවන්. එතකොට ඒවා ඒවා චිත්තජ රූප හැටියට තමයි ගැනෙන්නේ. එතකොට මේ චිත්තජ රූපය මතු කරගන්නට අපට බාහිර රූපය තියෙන්න ඕන නැහැ. බාහිර බාහිරින් ගත්තු සටහන අරමුණ තමයි අපි අලි අලි සිහි කරන්නේ. දැන් කසින භාවනාදිය කරනකොට අපි ආලෝකයේ දිහා බලාගෙන ඇස් දෙක පියාගෙන ඒ ආකාරයෙන්ම ඒ ආලෝකය සිහි කරන්න උත්සාහ කරනවා. ඒක කරන්න උත්සාහ කරන සිහියේ. දැන් ඔය සිද්ධ වෙන්නේ උපාදානයේ. ඉතින් ඒ නිසා හැම විටම අපට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ගන්නා ආරම්මණයන් ඒ ආරම්මණය අරමුණ අභිමුඛයේදී පමණක් නෙමෙයි ඉන් පසුවත් උපාදානයේ නිසා යලි යලි චිත්ත රූප හැටියට මැවෙනවා. ඉතින් ඒක ඒ නිසා තමයි මේ සසර යන්නේ දිගින් දිගට. ඒක තමයි ප්‍රධාන ක්‍රියාවලිය. ඒ ඒ සිද්ධ වෙන සංසිද්ධිය තමයි අපි තේරුම් ගන්න ඒක නවත්තන්න බෑ. ඒක උපාදානයෙන් ඇතිවෙන తত্ত্বය වෙනුවට සිහිනුවණින් ඒක තේරුම් ගන්නා මට්ටමටයි මනස පරිවර්තනය කළ යුත්තේ. ඒකටයි අපි සති සම්පජාඤ්ඤය පුහුණු කරන්නේ. එහෙම නැත්නම් අපිට පහුගියව මතක් වෙන එක නවත්තන්න බෑ. ඒක නවත්තන්න පුළුවන් සිහිය දියුණු කරාට පස්සේ. අපිට එතකොට සිහියෙන් සිහි කරන දේ පමණයි අපිට දැනෙන්නේ. අපිට අවශ්‍ය නැති දේ බලෙන් එන්නේ නැහැ. අවශ්‍ය නැති දේ බලෙන් එන්නෙම අපිට සිහිය නැති නිසා. ඒ කියන්නේ ඒ කියන්නේ උපාදානයත් එක්ක. එහෙමයි සවනාංශ පැහැදිලි. තෙරුවන් සරණයි. ඒක තමයි.